සාහිත්‍ය ගීතයේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන බින්දනීය විමර්ශනයක්. ජීහර සරණිය. ඉදිරිපත් කරන්නේ රවීන්ද්‍ර මාධ්‍යවේදී අනුර බාලසූරිය. තරුණ තරුණියන් ප්‍රේමයෙන් බැඳුනහම එය සැබෑ ප්‍රේමයක් නම් ඔවුන්ට උමනා කරන්නේ එක වහලක් යටට එක කැදල්ලකට එකතු වෙන්නේ. හැබැයි ඒකට දෙමෝපියන්ගේ ආශිර්වාදය අනුමැතිය අත්‍යවශ්‍යයි. Tamange පුතා නැත්නම් දියණිය දෙමෝපියන්ගෙන් ලැබෙන ගේන මංගල යෝජනාවකට අනුව සරණ බන්ධනය කරගන්න ඕන තමයි දෙමෝපියන් වැඩිම මනාපවයි. ඒ යෞවනයන් ඒ අවසරය ලැබෙන තෙක් ඉවසන්නේ නැහැ බොහෝ විට. ඔවුන් ලාබාල වයසදීම ඔවුන්ට ගැළපෙනවයි කියලා හිතෙන සහකරුවා නැත්නම් සහකාරිය සුවාදා. මෙතනදී තමයි බොහෝ විට ගැටුම් ඇති වෙන්නේ. දෙමව්පියන්ගේ මිනුමට කෝදුවට හසු නොවුනොත් මේ ප්‍රේම සම්බන්ධතා බොහොමයක් විවාහයකින් කෙලවරවන්නේ නැහැ. දෙමව්පියන් විරුද්ධ වෙනවා. සමහර යෝන් දරුවන් මෙතනදී හිතුවක්කාර විදිහට දෙමව්පියන්ට පිටුපාලා Tamanගේ සරණ බන්ධනය සිදු කරගන්නවා. සමහර යෞවනයන් කොහොම හරි දෙමව්පියන්ගේ අනුමැතිය අරගන්නවා. Tamanගේ ප්‍රේමය දෙමව්පියන්ගේ විරෝධය නිසා අමතක කරන දරුවනුත් සිටිනවා. මේ තමයි ලෝක ස්වභාවය. කලකට ඉහත ගීතයක් නිර්මාණය වුණා මේ වගේ අත්දැකීමක් වස්තු විශ්ය කරගෙන. තරුණයෙකු Tamange පෙම්වතිය Tamange බිරිඳ කරගන්නට ඉඩ දෙන්නයි කියන දෙමව්පියන්ගෙන් කරන ආයාචනාත්මක ඉල්ලීමක් මේ කේ පද රචනයට ගොනු වෙලා තිබෙනවා. සුන්නිමං නුවන් යුගත් වසා

උතුරනේ කඳුළු ගලන. ඇය දැන් කඳුළු ගංගාවක පිමිදලා ඉන්නේ. තවත් ඇයට දුක් නොදී මා හැදූ මවුනි පියතුමනි ඔබේ වරේ දෙනු මැනවි කරුණාව පාමි. මේ පදය ඇතුළේ ගැබ් වෙලා තියෙනවා වැදගත් කරුණු දෙකක්. එකක් තමයි ඔහු ඇයට කොයිතරම් ප්‍රේම කරනවද කියන්නේ. ඇගේ රූමත් බවත් මේ වචන තුලින් නැවෙන. නිල්වන් ඇස්වලනුයි කඳුළු ගලයි. අනෙක් කරුණ තමයි මේ තරුණයා Tamange දෙමව්පියන්ට කොයිතරම් ආදරය කරනවද කියන්නේ. හැදූ මවුන පියතුමනි කියලයි ඔහු දෙමව්පියන්ට ආමන්ත්‍රණය කරන්නේ. එයින් අදහස් වෙන්නේ ඔහු යුතුයකම් ගන්න මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස හඳුනාගත් කෙනෙක් කියන එක. අපට ඔහු කෙරෙහි විශාල අනුකම්පාවක් දැනෙනවා. මේ යහපත් තරුණයා ගැන ඔහුගේ ප්‍රේමෝතිය ඔහුගෙන් වියවන දුක ඔහුට දරා ගන්න බෑ. ඒ නිසා ඔවුන් දෙදෙනාම ගැන අපට අනුකම්පාවක් දැනෙනවා. ඔවුන්ට දෙමව්පියන්ට පිටුපාන්නත් බෑ. ඒකයි ඔහු කරුණාව පතන්නේ දෙමව්පියන්ට. මතනේක තංගගේ කිසින වේදනාවන් සතුටයි දුකයි කඳුල එකසේ දරාමන් සිතින් හැකි දුක බලාදේ සුවසෙත් පතා දේ ආශිර්වාදයන් ඔහුට දැන් මේ ජීවිතයේ දඟකයක් වෙලා සිරගයක් වෙලා ඔහු දෙමව්පියන්ගෙන් විමසන්නේ ඇගේ දුක බලමින් කොහොමද ජීවත් වෙන්නේ සතුටයි දුකයි කඳුළු එකසේ දරාගෙන සැනසී ඉඳින්නේ කොහොමද කියලා ඇගෙන් තොරව ඔහුගේ ජීවිතේ සතුටක් ලැබෙන්නේ නැහැ ඔහුගෙන් තොරව ඇයට සතුටක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ දෙදෙනාගේ සුවසිත පතා ආශිර්වාද කරන්න කියලා ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. වාචකකම් බැලිකක දුවකුරුම වේනම් මට නැගෙ පිලිසරණ මතු වාසනාවන් මගේ ජීවනයේ හැකි හොඳ නොවේ हि සංසාර පදාගොළු දෙමව්පියන් විරුද්ධ වෙනවා ඇත්තේ ඈ සමග ගෙවන යුග දිව්‍ය කටුක වෙයි කියලා දෙමව්පියෝ හිතන නිසානේ. ඉතින් ඒකට ඔහුගේ පිළිතුරක් මේ වචනවල ගැබ් වෙනවා. මට උරුම වෙන්නේ රජදහනක් වුණත් වැලි කතරක් වුණත් මට ඇගේ පිළිසරණේ ලැබෙනවා. ඒ පිළිසරණේ මට වාසනාව ගේන බව විශ්වාසයි. හැබැයි මවුනි, පියතුමනි දැනගන්න. මගේ ජීවන ගීතේ ඇගේ හඬ නැතුව ගියොත් මගේ හදවතෙහි සත්තර සදා කාලෙම ගොළු වෙනවා මට ඇගේ අත ලැබෙන්නේ නැත්නම් මගේ හදවතේ සත්තර නාදය සදා ගොළු නාදෙන් කියා ඔහු දෙමව්පියන්ට කියනවා මේ විශිෂ්ට මියුරු ගේයපද සංරචනය මේ ගීය ගායනා කරන සෝමතිලක ජයමහා කියන සංගීතඥයාගෙමයි ගායකයාගේමයි. කෙනෙකුට ලෙහිසි පහසු නැහැ මෙවන් පද සංරචනයක් කරන එක. ඇත්තම ඊටාම කලාත්මක කාව්‍යාත්මක ඒ වගේම ගීතවත් බව පෙරුණු මෙවැනි ගේයපද සංරචනයක් නිර්මාණය කරනවා නම් ඔහු කතරම් දක්ෂ ගේයපද රචකයෙක්. ශ්‍රෝමතිලක ජයමහා ගායකයෙක් සංගීතඥයෙක් පමණක් නෙවෙයි. ඔහු ගේයපද රචකයෙක් බවත් මෙයින් අපට තහවුරු කරලා තිබෙනවා. ඔහු මේ ගීයට ඔහුගේම අතින් සාර්ථක තනුවක් හා සංගීත සංයෝජනයක් යොදලා තියෙනවා. සුදුර්ලභ හඬකින් අප හැමදාමත් වෙනවන සෝමතිලක ජයමහා ගායන ශිල්පියා මේ ගීය ගායා තිබෙන්නේ ඒ ගීයේ භාවයන් හදවතින් සම්පූර්ණයෙන්ම වැළඳගෙන. දැන් අපි මේ ගීතයට යලිත් මුල සිටම සවන් දෙමින් එහි සැබෑ ආශාදේ විඳගනිමු. Thank you. වසා උතුර උතුරා තලු කඳුළු ගංගාවේ නැයතෙන් කිරීලා ඒ වරය දෙනු මනවි ආවතු කනු තීලා හදුමවුනි පියතුමනි කරුණාව පාලා මට මේක තංගකේකි දින වේදනාවන් සතුටයි පුකයි කඳුල එකසේ දරාමන් එනකී සිටින්ද ඇති දුක බලාදෙන්නේ සුවසෙත් පතා දෙන්න ආශිරිතයාවෙන් නිවන් නිවන් යුග වසා උතුර උතුරා ගලූ කඳුළු ගංගාවේ ජයතෙන් කිමිලා ඒ වරය යතුමනි හේතුමනි කරුණාව පාලා රජ දහන වැලි කට මට නැගේ පිලිසරණ මතු වාසනාවන් මගේ ජීවනයේ ඇගේ හඳ නොවේ නම් හද වෙන්නේ ඉසක් තර සදා දොළු උනාගෙන නිවන් මුවන් යුග වසා උතුර උතුරා ජලූ කඳුළු ගංගාවේ හැයගෙන කිඳිනවා ඒ වරය දෙන්නනවි තව දුක නොතිලා දුක ස්වභාවික ගීතයේ ගිරිපද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන බැම්මල විමර්ශනය. ගී හර සරණ මා ඔබට හැමදාම කියනවා වගේ සැබෑ ප්‍රේමය කිසිසේත්ම ආත්මාර්ථකාමී නැහැ. ප්‍රාර්ථනීය ප්‍රේමය නොලබුණාම ඒ ප්‍රේමය කිසිම විදියකින් වෛරයකට හැරෙන්නේ නැහැ. ප්‍රේමයේ වේදනාව හදවත පතුලටම කිඳා බස්මින් වේදනාව පුපුරු ගැසුවා. එතන වෛරයකට නම් කිසිම ඉඩක් නැහැ. තමන් තමන්ගේ ප්‍රේමයේ අයිමි වුණ පෙම්වතෙකුගේ වදන් මාලාවක් විදිහට දිවිුණු ගීයක් ඔබ සමග රස විඳින්න. මා මේ වැඩසටහනේ දෙවෙනි කොටස යොදාගත්තා. දෙප්ප මගේ සතුටයි දෙප්ප මගේ සතුටයි මුදු පිහි කරලා අනුනත බෙදලා මුතු බෙල්ලෙකු මෙහි අදමයි ඔබේ කැප මගේ සතුටයි තමන්ට ඇයව අහිමි වුණා සැබෑ පෙම්වතෙකුගේ ප්‍රාර්ථනේ ඔබේ සැප මගේ සතුටයි කියන එක. තමන් කොයිතරම් වේදනාවෙන්ද අහිමි පෙම්වතිය සතුටින් සිටිනු දැකීමයි සැබෑ පෙම්වතෙකුගේ ප්‍රාර්ථනාව. මුතු බිහි කරලා අනුනට පුදන මුතු බෙල්ලෙක් වගේ. මේ උපමාවෙන් ඔහු අදහස් කරන්නේ මොනවද කියලා ඔබට වැටහෙනවද? ඔහු තමාව උපමා කරගන්නේ මුතු බෙල්ලෙක්ට. ඇය තමයි ඔහු තුල උපන් මුතු කැටේ. මුතු බෙල්ලාට සිද්ධ වෙනවා ඔහුගේ කටුව ඇතුලේ තියෙන මුතු කැටය අනුන්ට දෙන්න. ඒ වගේම මේ තරුණයාට සිද්ධ වෙනවා මුතු කැටයක් වන් Tamanගේ පෙම්මතිය අහිමි කරගන්න. මුතු කැටය නැති මුතු බෙල්ලකකින් ඇති ඵලය කුමක්? ඔහුත් දැන් ඒ වගේ. ඔහුට දැනෙන්නේ ඔහුගේ ජීවිතේ බලක් නැහැ කියලා. කොයිද අපසේ වූ තුවතහනේ එළිය නිබුනි සැලුන පහනේ කොයිද අපසේ වූ තුවතහනේ එළිය නිබුනි සැලුන පහනේ අඳුරේ නැති වූ ඉන්දිකතුවක් තේ ඉදී ඉරක් අද නැතිව ගියා ඔබේ සැප මගේ සතුටයි අද සිදුවේ තිබෙන්නේ කුමක් ඇය සමග ඔහු ප්‍රාර්ථනා කළ සුව සහනය අහිමිව ගිහි ඔවුන් එක් වී දැල්වූ පහනේ එළිය නිවි ගිහි ඒ කියන්නේ ඔවුන් දෙදෙනාගේම ජීවිතවල සතුට වියකී ගිහි අඳුරෙන් ඔවුන්ගේ ජීවිතය පිරි අඳුරේ නැති වුණු ඉඳි කටුවක් හොයාගන්න ලේසි නැහැ ඒ වගේ ඔහුගේ ජීවිතයට පෑයූ රිදී ඉලක් ඔහුට අද අහිමි වෙනවා. ඒ අහිමි වීම නැත්නම් ඇය ඔහුගෙන් දුරස් වීම කොයිතරම් ප්‍රබලද කියන එක ඔහු පෙන්වා දෙන්නේ ප්‍රබල උපමාවක්. අඳුරේ නැති වුණු ඉඳි කටුවක් මෙන්ටි. ඒ තරම් බරපතල හැවීමක් යලි ගොඩනගා ගන්න පෙර වියෝගයක් ඔහු ඒ උපමාවෙන් අපූර්වට සංකේතවත් කරනවා. සතර නිහඬය ඊනාවේ සතතල ඉකී බිඳ සවුනාවේ සතර නිහඬය ඊනාවේ සතතල ඉකී බිඳ සවුනාවේ මාගේ යුගීසේ අද මත නැසේ ඔබේ කනට එය ඇතුණාවේ සැප මගේ සතුටයි මොකේ සැප මගේ සතුටයි වීණාවේ සප්තස්වර අද නිහඬයි ඒ නිසා සත්පෙළ ඉකබින්ද වැළපුණාවේ කියලා කියනවා මේ රූපක වලින් ඔහු දක්වන්නේ ඔහුට අත්තුණු විയോഗයේ රුතුරු භවනේ ඇය සමග වාසය කිරීම ඔහුට සප්තස්වර වලින් නැගෙන සංගීතයක් වගේ මෙවුරු වීණානාදයක් වගේ ඇය අහිමි වීම ඒ සංගීතයේ ඔහුට නැසී ගියා වගේ ඇය වීණාවේ සත්ත්වස්වර නම් ඔහුගේ ජීවිතය ඒ වීණා වාදනයට ගැයූ ගීය. අද ඒ සත්ත්වස්වරය අහිමි වීම නිසා ඔහුගේ ගීතයත් ඔහුට නැසී ගියේ. ඔහුගේ අවසාන ප්‍රාර්ථනාව ඔහු පිළිබඳ මතකය ඇගෙන් ඈත් නොවේවා කියන එකයි. ඒ කියන්නේ ඒ වීණා නාදයේ අනුව ගැයූ ගීය තවදුරටත් ඇයට ඇසේවා කියන එකයි. මේ සියල්ල ඔහු අඟවන්නේ අපූර්වතම උපමාවලින් රූපකවලින්. මේ ගීතය පසුබිම් ගීතයක් වුණේ ශ්‍රීමති වීරරත්නයන්ගේ සංගීතා චිත්‍රපටයට. සෝමපාල ලීලානන්දයන් මේ ගීය රචනා කළේ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ තරුණ සංගීත ශිල්පී ධනවත් පවුලක තරුණියක හා ඇති වුණු ප්‍රේමය නිසා මේ සංගීතඥය තැවෙන. ඒ ධනවත් පවුලේ බලය ධනය විසින් ඔවුන්ගේ ප්‍රේමය ඔවුන්ට අහිමි කළා. මේ වේදනාවයි මේ ගීය පද අතර කැටි කර තිබෙන්නේ. මේ මියුරු පදවලට තනුව සංගීතය නිර්මාණය කරන්නේ අද අපාතර නැති කෘත හස්ත සංගීතඥයෙකු සරත් අසනයි 1975 නොවැම්බර් 28 ප්‍රථම වර්ත මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බව සිනමා ඉතිහාසයේ සඳහන් වෙනවා. සංගීතා චිත්‍රපටය. මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටයේ සෙසු ගීත වැලත් සමග 70 දශකයේ සිංහල සිනමා පටවල පසුබිම් ගීත බොහොමයක් උතුරු ඉන්දියානු චිත්‍රපට සංගීතයට අනුගත වුණා. අප්නා දේශ්, ගීත්, ආරාධනා වගේ හින්දි චිත්‍රපටිවල කිෂෝ, ආපි ලතා ගැයූ ගීත ජෝති ඇන්ජලින් ලතා ලවා ගායනා කරවීම ඒ කාලේ මෝස්තරයක් වුණා. සරත් දසනායකයන් මෙහිදී අගය කළ යුතු වන්නේ මේ රැල්ලෙන් චිත්‍රපට සංගීතය මුදා ගන්නට කළ සාර්ථක උත්සාහය නිසා. සදාකම ඔබ මගේ කස්තුරි සුවඳ සංගීත වගේ චිත්‍රපටිවලට සරත් දසනායකයන් දැනු තනු මුළු මනින්ම දේශීය වුණා විතරක් නෙවෙයි ඒවා හරිම පහසුවෙන් සිංහල ශ්‍රාවකයාගේ හද දැනගත්තා. මේ ගීයත් ඒ ගී ගොන්නේ නිසා චිත්‍රපටයේ ඒ පෙම්වතාගේ චරිතය රඟපාන මේ ගීය ගැයුවේ සදාදරණීය නළු විජය කුමාර තුංග. විජයට පසුබිම් කටහඬ සපයමින් මේ ගීය ගැයුවේ එච්.ආර්. ජෝතිපා. ජෝතිපාලයන් අභාවයට පත්තුණු බව අහලා කම්පාවට පත්තුණු මා දයනන්ද ගුණවර්ධනයන්ගෙන් ඒ ගැන අහුව මතකයි. ඔබ ජෝතිපාලව දකින්නේ කොහොමද? එතුමා එදා මට පිළිතුරු දුන්නේ කටහඬේ ශෘංගාරයේ ගැඹුණු එකම ගායකයෙක් එච්.ආර්. ජෝතිපාල කියලා. ප්‍රේමේ සම්ප්‍රලම්භ ශෘංගාරය වගේම ප්‍රේමේ විප්‍රලම්භ ශෘංගාරය අපූර්වට ගායනා කරන්නට ජෝතිපාල තිබුණේ පුදුම හැකියාවක්. ඔබ මේ ගීතය හොඳින් ශ්‍රවණය කරනකොට ප්‍රේමේ විප්‍රලම්භය ඉකියකට ආසන්න ස්වරයකින් ජෝතිපාල ගායනා කරන හැටි ඔබට ඇසේ. ජෝතිපාල වැන්න සුදුර්ලභයි. ඔබට පුළුවන් අපට අමතන්න ඔබේ හැඟීම් අපත් සමග බෙදාගන්න. අපේ දුරකථන අංකය 071 81 44 0.07 අපේ ලිපිනය නිෂ්පාදිකා දීහර් සරණී සදේශීය සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත දැන් මා ඔබට ආරාධනා කරනවා මේ ගීතය මුල සිටම ශ්‍රවණය කරමින් එහි සැබෑ ආස්වාදයේ ඉඳගන්නට මගේ සතුටයි උගේ සැප මගේ සතුටයි මුතු පිහි කරලා අනුනත බෙදලා මුතු බෙල්ලෙකුමින් අදමයි උගේ සැප මගේ සතුටයි එද අපසේ වූ සුවසහනේ එළිය නිබුනි දැල්ලුන පහනේ අඳුරේ නැති වූ ඉන්දිකටුවක්සේ ලිපි ඉරක් අද නැතිව ගියා ඔබේ සැප මගේ සතුටයි ඔබේ සැප මගේ සතුටයි මුතු බිහි කරන අනුනට බෙදන මුතු බෙල්ලෙකු මෙනි අදමයි ඔබේ කැප මගේ සතුටයි සත්තර නිහඬය දීනාවේ සත්පෙළ ඉකී පිට සවුනාවේ සත්තර නිහඬය දීනාවේ සත්පෙළ ඉකී පිට සවුනාවේ මාගේ යුහිසේ අද මට නැසේ ඔබේ කනට එය ඇතුණාවේ එබැප මගේ සතුටයි එබැප මගේ සතුටයි මුතු පිහි කරලා අනුනට බෙදලා මුතු දෙල්ලෙට මෙමි අතමාකිනි ඔබේ කැප වගේ සතුටයි වැඩසටහන ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි එදිරිසිංහ ये हरसरणीय स्वदेशीय सेवी निष्पादनीय